මේ ධර්ම මාර්ගයේ තුල කෙනෙක් මේ මානසිකාරයේ පවත්වනවා නම් ධර්ම මාර්ගයේ තුල කෙනෙක් ගමන් කරනවා නම් ඔහුට ඒකාන්තයෙන්ම දුක්ඛක්ඛය කර ගැනීමට දුක නැති කර ගැනීමට පුළුවන්කම තියෙනවා. ඒද මැරිලා මරණයෙන් පස්සේ ලබන විමුක්තියක් නෙමේ මේ ජීවත් වෙනකොටම ලබන්නට පුළුවන් විමුක්තියක් ජීවත් වෙනකොටම සාක්ෂාත් වෙන විමුක්තියක් ඒ වගේම ජීවත් වෙන කෙනා විසින්ම දුරු කරගන්න ජරා මරණයක් ජීවත් වෙන කෙනා විසින්ම සාක්ෂාත් කරන අවබෝධ කරන සලායතන නිරෝධ ධර්මයක් මේ කාරණාව අවබෝධ නොකිරීම මත තමයි ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මරණින් මත්තෙහි ලැබෙන විමුක්තියක් මැරිලා මරණයට පස්සේ අවබෝධ වෙන නැතිනම් පරමනිෂ්ඨාව මරණයෙන් පසුව ලැබෙන ධර්මයක් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ අනුශාසනා කරන්නේ සෝපදිශේෂ පරිනිර්වාණ ධාතුවට නැතිනම් උපදිශේෂයක් සහිතව සිද්ධ වෙන ක්ලේශ පරිනිර්වාණයක් සඳහා ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මය තුළ සාක්ෂාත් කිරීම තුළ අපිට ඒ මට්ටම අදාදම ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ දහම් පරයය සාක්ෂාත් කරගන්නට යනකොට අපේ ඥාන දර්ශනය නුවණ දැස ගන්නට අවශ්‍ය වෙන විවිධ න්‍යායන් තියෙනවා විවිධ පැතිකඩවල් තියෙනවා අපි තේරුම් ගත යුතු. ඒ නිසා සෝතාපන්න භාවයකට කෙනෙකුටපත් වෙන්නට හේතු වෙන ප්‍රධානම ලක්ෂණය තමයි පරතෝ ഘോഷේ කියලා කියන්නේ නැතිනම් සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. සද්ධර්ම ශ්‍රවණය ලබාගත් කෙනා විසින් තමයි යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන දේ පූර්ණේ කරන්නට පුරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ සුතමේ ඥානයේ පිළිබඳවයි අපි කතා කළේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයට අදාළව. සුතමේ ඥානය තුල අපිට ලැබෙන්නේ අපි විසින් සාක්ෂාත් කළ යුතු ධර්මයන් පිළිබඳව අහලා දැන ගැනීම. එතකොට ඒක මේ ඕනම න්‍යායකින් ඕනම ආකාරයකින් වෙන්න පුළුවන්කම තියෙනවා. කෙනෙකුට නුවණින් දත යුතු දෙයක් වෙන්න පුළුවන්, වැඩි යුතු දෙයක් වෙන්න පුළුවන්, ප්‍රත්‍යක්ෂ කළ යුතු දෙයක් වෙන්න පුළුවන්, ප්‍රහාණය කළ යුතු දේ පිළිබඳව වෙන්න පුළුවන්. මේ ඕනම පැත්තකින් ඔහුට සුතමේ ඥානය මේ ඕන පරයයකින් අහන්නට ලැබෙන්නට පුළුවන්. මේකෙන් සුතමේ ඥානය කියන එකෙන් අදහස් කළේ මේ ඇහිීමෙන්ම සෝතාපන්න ඵලයටපත් විය යුතුයි කියන එක නෙමෙයි. ඒක සෝතාපන්න ඵලයටපත් වීම යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය තුලිනුත් සිද්ධ කළ හැකි දෙයක්. නමුත් ඒ සෝතාපන්න ඵලයට හේතු වෙන මූලිකම ලක්ෂණය ලෙස ඔහුට ලැබිය යුතු දේ තමයි පරතෝගෝසය තුලින් ලැබෙන ඒ සද්ධර්ම ශ්‍රවණය එහෙමත් නැතිනම් සුත සංනිචේ බව ඒ අහපු දේ රැස් කරගත්ත බව ධර්මයේ තුලින් ඔහුට ලැබිලා තියෙන්නට ඕනේ. ඒ නිසා මේ සුතමේ ඥානය කියන එකෙන් විග්‍රහ කළේ කුමක්ද? අහලා අවබෝධ කරගෙන අහලා නුවණින් දැනගෙන තියෙනවා තමන් කළ යුතු දේ නිවැරදිව තේරුම් අරගෙන තියෙනවා කියන කාරණාව. ඒ සුතමේ ඥානය ලබාගත් කෙනා විසින් තමයි ඒ චින්තාමය ඥානය, භාවනාමය ඥානය ආදී ඥානයන් දක්වා එහෙමත් නැතිනම් අපිට මේක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කර ගැනීම සඳහා මඟ වඩන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැතිනම් ඒක එතනින් නැතුව යම් කෙනෙක් අවබෝධයක් ගැන කතා කරනවා නම් ඒ අවබෝධය සම්මා සම්බුද්ධ නැතිනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට හෝ පච්චේක බුද්ධ පසේ බුදුරජාණන් වහන්සේ නමකට කියන උත්තමයන් වහන්සේලාට පමණක් ඇති වෙන අවබෝධයක් විය යුතුයි. ඒකට කියනවා ස්වයම්භූ ඥානය කියලා. එතකොට මේ කාරණාව තුළ අපිට සුතමේ ඥානයේ තියෙන ප්‍රධානතම ලක්ෂණය තමයි මේ ඥානය ආකාර ගොඩකට අපිට ලැබෙන්නට පුළුවන්. හැබැයි මේ හැම ආකාරයකින්ම අපේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව විෂද වෙන්නට ඕනේ. නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව අපිට පැහැදිලි වෙන්න ඕනේ මේ හැම පරයයකින්ම හැම ක්‍රමයකින්ම. ඒකයි මුලින්ම මතක් කළේ මේ ධර්මතා ටික අපේ නිවන් ප්‍රතිපදාව පිළිබඳව මානසිකාරයේ පවත්වනකොට සම්මා දිට්ඨිය පූර්ණේ කරගන්නට අපි මඟ වඩන කෙනෙක් විදිහට මේක බොහොම උපකාරක ධර්මයක් වෙන්නට පුළුවන් අනිවාර්යයෙන්ම උපකාරක ධර්මයක් බවට පත් වෙනවා අපිට මේ කාරණා පිළිබඳව ඇති අවබෝධය. එනිසා අපිට මේ ධර්මය මේ කාරණා ටික සම්මර්ෂණය කිරීම සහ මේ තුල ලබා ගන්න අවබෝධය බොහොම වැදගත් Tamanගේ ප්‍රතිපදාවේදී මේ කියන කාරණය Tamanගේ ජීවිතය තුල ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැතිනම් අපි කිව්වොත් අපි කතා කළා මුලින් පරයායන් ආහාර ධර්මයන් පිළිබඳව සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙත් කියන එක ඒ කතා කරපු පරයායට අනුව නාම රූප පරිච්ඡේදයේ සිද්ධ වෙන්නේ නැත්නම් ඔබ වඩන ප්‍රතිපදාව තුළ එහෙනම් මේ ප්‍රතිපදාවේ යම් ගැටලුවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව තවදුරටත් පිරිසිදු විය යුතුයි. ඒ වගේම ඔබේ දැනුම ඔබ ළඟ තිබිය යුතුයි. ඔබ අවබෝධයක් ඇතුව මේ විදිහේ මානසික මට්ටමක් තුළ මෙබඳු තැනකට මමපත් වෙන්නට මේ යන ප්‍රතිපදාවේ දැන් ඉන්නේ මෙන්න මෙතනයි කියන එක පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් නැති වුණොත් ඒ අනවබෝධය තමන්ව මාර්ගය කොහෙට ඇදලා දාවිද කියන එක පිළිබඳව කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහේ නිර්ණායකයන් පිළිබඳව ධර්මයේ තුල දක්වලා තියෙන්නේ. මහා සරියුත්තරුන් වහන්සේ විසින් මේ කාරණා පිළිබඳව පැහැදිලි කරලා දක්වලා තියෙන්නේ ධර්මයේ අසම්මෝහාර්ථය සඳහා නැතිනම් සිහිමුලා නොවීම සඳහා මේ කාරණා බෙහෙවින් වැදගත් වෙනවා අපිට තේරුම් අරගෙන තිබීම අපි කතා කළේ සියලු සත්වෝ ආහාරයෙන් යැපෙත් කියන ප්‍රත්‍යයෙන් යැපෙත් කියන මේ කාරණාවේදී අපිට මේ තුල ගොඩනගින්නට අවශ්‍යයි කියලා සම්පූර්ණම අනාත්ම ධර්මතාවය පිළිබඳව අනාත්ම ලක්ෂණය පිළිබඳව කුමක් නිසාද අපිට ආත්ම සංඥාවක් ගොඩනැගෙන්නේ මේ ආත්ම සංඥාව තුළ පවතින්නෙම සත්පුද්ගලයෙක් ඉන්නවා කියලා Nirodhe නොදන්න ලක්ෂණය. Nirodhe දන්නේ නැහැ කියන්නේ අපි ඒ ධර්මතාවයන්ගේ අනිත්‍ය භාවය අවබෝධ කරගෙන නැති බව. එතකොට මේ කෙලෙස් ධර්මතා අනුත්පාදයකටපත් වෙන්නට නම් ආශ්‍රව අනුත්පාදයකට යන්නට නම් නොහට ගැනීමක් ගැන කතා කරන්නට නම් අපිට සිද්ධ වෙනවා මේ ලෝකෙ ස්වභාවය පිළිබඳව යථාර්ථය පිළිබඳව අවබෝධ කරගන්න එක. ඒ නිසා ලෝකේ යථා ස්වභාවය විෂද කරපු පැහැදිලි කරපු අවස්ථාවක් තමයි මේ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා කියන්නේ සියලු සත්වෝ ආහාරයෙන් යපෙත් කියලා කියන්නේ. ඒක තමයි ලෝකේ තියෙන යථාර්ථය. අපි එතනදී මතක් කළා සත්තා කියන එක සංඛාර කියන අර්ථයෙන්ුයි මේ සත්තා කියලා කිව්වට කියන එකත්. එතකොට මෙතන මේ සත්තා කියන සත්තා කියන වචනේ යෙදුවට සත්තා කියන එක සංඛාර අර්ථයකින්ම කතා කරනකොට මේ හුදු ධර්මතාවයකින් කතා කරන්නේ කියන්නේ පුද්ගල වචනයකින් අපි මේ ගැන සාකච්ඡා කළාට මේ පුද්ගල පුද්ගලාදිත්‍ථාන ධම්මදේශනාවක් අපිට පුද්ගලාදිත්‍ථාන කොට පෙන්වන කාරණාව තුළ මේ ධර්මතාවයේ ධර්මකාරණාව වැඩිපුර ප්‍රකට වෙන්නට ඕනේ. ඒකට මේ ප්‍රත්‍යයන්ගෙන් හටගන්න ස්වභාවය තමයි දැක්ුවේ. අපි ඒ තුල තුන් භූමිය අනුව ගියපු ධර්මයන් පිළිබඳව කතා කළා ප්‍රත්‍යයන්ගෙන් ගෙනල්ලා දුන්නා කියනකොට. ඒකට මේ ප්‍රත්‍ය ධර්මතාවය ගැන සලකා බලනකොට අපිට විශේෂයෙන්ම ඇතිවෙන නුවණ කුමක්ද කියලා බැලුවොත් ඒ කෙනෙකුට ඇතිවෙන නුවණ තමයි මේ අනිත්‍ය දේ අනිත්‍යයි කියලා ඇතිවෙන නුවණ ඔහුට ඇති වෙන්නේ මෙන්න මේ ප්‍රත්‍ය ධර්මතාවයන් පිළිබඳව ඇතිවෙන නුවණ තුළ. ඇතිනම් මේ සබ්බේ සත්තා ආහාරත්‍ත්‍තිකා කියන මේ ධර්මතාවය තුළ ඒ වගේම තමයි ඊළඟ කාරණාව අනාත්මය පිළිබඳව ඔහු සාක්ෂාත් කරනවා නම් අනාත්මය පිළිබඳව ප්‍රත්‍යක්ෂ කිරීම සිද්ධ වෙන්නේ මේ සියලු ධර්මයන් සියලු සත්‍යයන් ප්‍රත්‍යයන්ගෙන් යැපෙනවා කියන මේ කාරණාව පිළිබඳව අවබෝධ කිරීමෙන් මොකද අනිත්‍ය සහ අනාත්මය කියන කාරණා දෙක බොහොම වැදගත් ධර්ම සම්දිස්ථානය කෙනෙක් අනිත්‍ය සාක්ෂාත් කරනවා නම් ඔහු විසින් මේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය සමුප්පන්න බව පිළිබඳව තියෙන අවබෝධයකින් යුක්ත කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. නැතිනම් අද නූතනයේ තුල ගොඩනැගෙන මතයක් සමහර විට අපි ගත්තාම අපි දන්නවා අපි කතා කරලා තියෙනවා අනිත්‍ය කියනකොට මෙතනින් අදහස් කරන්නේ අපේක්ෂිතාර්ථය වෙන්නේ කැමැතිසේ නොපවත්මයි කියලා ගත්තහමත් මේක අර්ථය දකින්නට පුළුවන් කියලා කතාවක් අපිට ලැබෙනවා. එහෙම නැතිනම් පංච උපාදානස්කන්ධය කැමැතිසේ පවතින්නේ නැහැ කියලා බැලුවොත් එහෙම පංච උපාදානස්කන්ධය හරි කැමැතිසේ පවතින්නේ නැහැ කියනවා නම් මෙතනනුත් අපිට පේන්නේ කෙනෙක් නෙමේ පංච උපාදානස්කන්ධයක්නේ. එහෙමනම් මෙතන පේන්නට ඕනේ නිවන අපිට දකින්න පුළුවන් කියලා අපි කතා කළා. අපිට පංච උපාදානස්කන්ධය කැමැතිසේ නොපවතින්නේ ඇයි කියන කාරණාව පිළිබඳව තවදුරටත් අවබෝධ කරගන්නට සිද්ධ වෙනවා. එතකොට කැමැතිසේ නොපවත්න නෙමෙයි අපි මානසිකාරයේ පැවැත්විය යුත්තේ කැමැතිසේ නොපවතින්නට හේතු මොනවද කියන කාරණාවෙන්. ඒ නිසා තමයි අනිත්‍ය විග්‍රහ කළේ බුදුරජාණන් වහන්සේ අන්නේ ගැඹුරුම අර්ථයට බැස ගන්න විදිහට මේ ප්‍රත්‍ය ධර්මතාව ටික පැත්තෙන් අරගෙන බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා අනිත්‍ය පිළිබඳව දේශනා කරන තැනකදී පටිසම්භිදා මග්ග ප්‍රකරණයේදීම මේ අනිත්‍ය පිළිබඳව තේරුම් ගන්න කෙනා විසින් පීලනාර්ථයෙන් සංකතාර්ථයෙන් ඒ වගේම විපරිණාමාර්ථයෙන් සහ සංతాපාර්ථයෙන් දත යුතුයි මේ අනිත්‍ය කියන ස්වභාවයට පත්වීමක්. එතකොට අනිත්‍ය ස්වභාවයටපත් වීමක් කියනකොට මේවා පෙන්වන්නේ දුක්ඛ ලක්ෂණ විදිහට මේ ਸੰతాපාර්ථය, පීලනාර්ථය, සංකතාර්ථය සහ ਸੰతాපාර්ථය කියන මේ අර්ථ ධර්මතා පෙන්නනවා දුක්ඛ ලක්ෂණයන් විදිහට. දුක්ඛ ලක්ෂණයන් විදිහට මේ ටික පෙන්වන ටික අපිට විසඳගත්තොත් මේ හැම එකකම අපිට පේන්නේ සත්‍ය ධර්මතා පිළිබඳව තියෙන අවබෝධය. ප්‍රත්‍ය ධර්මතාවයන් පිළිබඳව අපි තුල ඇතිවෙන අවබෝධය තමයි මේ දුක්ඛ ලක්ෂණය ප්‍රකට කරවන්නට හේතු වෙන්නේ. පීලනාර්ථය දිහා බැලුවොත් ඔබ බොහෝ දේශනාවලදී අහලා ඇති මේ කාරණාව පීලනාර්ථය කියලා අපි කියන්නේ පෙලීම් අර්ථය කියන එක. එතකොට මේ පීලනාර්ථය හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයකින් යුක්ත ලක්ෂණ ටිකක් මේ පීලනාර්ථයේහි පෙලීම කියන කාරණාව අපි ගන්නේ දුක් වේදනාවක් විදිහට උනාට මේ කතා කරන්නේ හුදෙක්ම දුක් වේදනා මාත්‍රයකින් අරගෙනම නෙමෙයි දුක් වේදනාවෙත් පිළිම අර්ථයක් තියෙනවා ඒක සාමාන්‍ය ලෝකෙට දැනගන්න පුළුවන් විදිහ තමයි ඒ දුක් වේදනාවෙන් ලැබෙන පිළිම අර්ථය කියන එක පීලනාර්ථය කියන එක නමුත් මෙතන පීලනාර්ථය ගන්නේ මේ හේතුන්ගේ ඇතිවෙන පීලන ස්වභාවය කියන එක. හේතුන්ගේ ඇතිවෙන පීලන ස්වභාවය, පිළීම් සහගත ස්වභාවය කියන එක දැන් අපි ගත්තොත් අපි කැමති නැහැ යම්කිසි ඵලයක Nirodhe දකින්න එකට අපි කියනවා කෙනෙක් මැරෙනවට කෙනෙක් කැමති නැහැ. එතකොට ඒ කෙනා මැරෙනවට අකමැත්ත වගේ අපි මැරෙනවට අකමැත්ත වගේ ඒ හේතුව තුල තියෙනවා පීලනාර්ථයක් හේතුවට අවශ්‍ය විදියට පවතින්නට බැරි බව. ඒ පීලනාර්ථය කියලා කතා කරන්නේ පුද්ගල භවෙන් ලැබෙන දුක්ඛ වේදනාව පැත්තෙන් නෙමෙයි. ඒ නිසා තමයි දුක්ඛ දුක පිළිබඳව දේශනා කරනකොට කායික දුක මානසික දුකකුත් තියෙනවා හැබැයි දුක ආර්ය සත්‍යයකුත් පවතින පවතිනවා කියලා මේ කායික දුක සහ මානසික දුකට අයත් නොවුණු දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි කරනකොට මෙන්න මේ පීලනාර්ථයේ දුක ඒ ඒ හේතුන්ගේ විපරිණාමාර්ථය ඒ ඒ හේතුන්ගේ බිඳී යාම කියන පැත්තෙන් ඇතිවෙන යම් දුක්ඛ ලක්ෂණයක් තියෙනවා නම් යම් දුක්ඛ ස්වභාවයක් තියෙනවා නම් මෙන්න මේ පීලනාර්ථ දුක හැම වෙලාවකදීම එතකොට මේ පීලනාර්ථය කුමක්ද මේ හේතු ධර්මයන්ගෙන් ප්‍රත්‍ය ධර්මයන්ගෙන් සමුප්පාදනය වීම නිසා ඒ හේතු බිඳිලා යන බව එනකොට ඒ හේතු බිඳිලා යන ස්වභාවයේදී ප්‍රත්‍ය බිඳිලා යන ස්වභාවයේදී පුළුවන් කමක් නැහැ ඒ ඵලයට පවතින්නට එතකොට ඒ ඵලය කැමති වුණත් අකමැති වුණත් නැති වෙන ස්වභාවයකින් යුක්ත වෙනවා එතකොට මේ ලෝකයේ තුන් භූමිය අනුව යන සෑම ධර්මතාවයක්ම ප්‍රත්‍යයෙන් ඉපදුනා නම් සියලු සත්වෝ ප්‍රත්‍යයෙන් යැපෙච්චුවා නම් ඒ ප්‍රත්‍ය වෙනස් වෙනකොට සියලු ධර්මයන්ම දුක්ඛ ස්වභාවයටපත් වෙන ලක්ෂණයකින් යුක්තයි. එතකොට මේ තුන් භූමිය අනුගියපු සියලුම ධර්මතා ටික කුමකින්ද ප්‍රත්‍ය වෙලා තියෙන්නේ? ප්‍රත්‍ය සමුප්පන්න භාවය නිසාම දුක්ඛ සමුප්පන්න බවටපත් වෙලා දුකෙන් හටගත්ත ස්වභාවයකටපත් වෙලා කුමක් නිසාද? මේ ප්‍රත්‍ය ධර්මතා පීලනාර්ථයේ දුකකින් පෙළෙන නිසා දුකෙන් නොපිළුණු කිසිම තැනක් නැති වෙනවා. මේ කතා කරන්නේ දුක් වේදනාවෙන් නෙමෙයි නුවණින් අවබෝධ කළ යුතු නුවණින් ප්‍රත්‍යක්ෂ කළ යුතු මේ ප්‍රත්‍ය ධර්මතාවයන්ගේ වෙනස් වෙන ඊටාම සියුම් ලක්ෂණය නිසා අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ဒုတိ ය ද්වය සූත්‍රය වගේ සූත්‍රයක් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ද්වයම් පටිච්ච දෙකක් නිසා උපදිනවා චක්කු විඥාණය කුමක් නිසාද ඇසද රූපයද කියන මේ ප්‍රත්‍ය ධර්මතාවයේ නිසා හටගන්න දෙයක් තමයි චක්කු විඥාණය කියලා කියන්නේ. එතකොට මේ ඇහැ කියන මේ රූපය අනිත්‍ය දෙයක්, සංකත දෙයක්, විපරිණාම දෙයක්, අනිත්‍ය සංකත විපරිණාමාර්ථයට පත් වෙන මේ ඇසත් රූපය කියන එක අනිත්‍ය විපරිණාම දෙයක් සංකත දෙයක් අනිත්‍ය විපරිණාමයට පත් වෙන සංකත වූ රූපයත් ඇහත් කියන කාරණා දෙක නිසා හටගන්න චක්කු විඥානය කිසිසේත්ම නিত্য වූ දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ දේ අනිත්‍ය ස්වභාවයකින් යුක්තයි. කොමක් නිසාද? අර පටිච්ච උන නැතිනම් දයන් පටිච්ච කියපු කාරණා දෙක ඒ ද්විත්වයම සංකත දෙයක් නිසා ඒ ද්විත්වයම අනිත්‍ය දෙයක් නිසා ඒ ද්විත්වයම හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වන දෙයක් නිසා එතකොට මේ ලක්ෂණය තුළ පෙන්වන්නේ දැන් ඇහැ රූප දෙකට පුළුවන් කමක් නැහැ ඇහැට ඕන විදිහට රූපය හැම මොහොතෙම පෙන්වන්න ඇහැට පුළුවන් කමක් නැහැ ඒ වගේම රූපයට අවශ්‍ය විදිහට පතිත වෙන්නට රූපයට පුළුවන් කමකුත් නැත්තේ ඒ වස්තුන්ගේ තියෙනවා පීලනාර්ථයක් මොකද ඒ වස්තුන්ගේ ස්වභාව ලක්ෂණය අනුව ආයුෂයක් තියෙනවා ආයුෂයෙන් ඒ ත්‍ිතියෙන් භංගක්ෂේටපත් වෙනවා නැතිනම් භංගයට බිඳීමට යනවා ඒ ප්‍රත්‍ය ධර්මතාවයන් ඒ ප්‍රත්‍ය ධර්මතා ටික බිඳීමට යනකොට ඒ ප්‍රත්‍ය නිසා සමුප්පන්න වන යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයනොත් බිඳීමට යනවා මොකද අනිත්‍ය ප්‍රත්‍යයෙන් හැදුනා නම් යමක් අනිත්‍ය වූ දෙයක්ම වෙනවා මිසක කිසිසේත්ම නිට්ටය වූවක් ලෙස ගොඩනගෙන්නේ නැහැ. එතකොට දැන් මෙතන අනිත්‍ය බොහොම ගැඹුරු අර්ථයකින් කතා කරන අනිත්‍යයක්. ඒක මේ අර අනිච්ඡා කියලා අපි කතා ගොඩනගන්නට හදන නූතන ධර්මවාදීන් ගොඩනගන්නට හදන මතවාදයේ තැනකින් සරල තැනකින් ගැනීමක් නෙමෙයි ඊට වඩා හාත්පස ගැඹුරු අර්ථයකින් ලක්ෂණ අර්ථයකින් ප්‍රත්‍ය අර්ථයකින් අරගන්න තැනක්. එතකොට දැන් සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන මේ පරයාය කෙනෙක් සලකා බලනවා නම් ඔහුට මේ පරයාය තුල ගොඩනගෙන්නට ඕන දේ තමයි මේ ප්‍රත්‍ය හට ගැනීම ඇතිකල්ලි හටගත්ත බව සහ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව අවබෝධයක් ඇති වෙන්නට ඕනේ. ඒ අවබෝධයක් ඇති වෙනකොට ඔහුට නාම රූප පරිච්ඡේදයක් ඒ තුළ පේනවා සත්පුද්ගල සංඥාවේ ඇති Nirodhayak පිළිබඳව ඔහුට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මෙතන මූලික වශයෙන්ම ගැඹුරු වෙන්නට පුළුවන් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රත්‍ය නිසා හටගෙන ඒ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවයකින් යුක්ත Nirodhayaකුත් ලෝකෙ තුල තියෙනවා. ඒ ස්කන්ධයන්ගේ ක්ෂණික වශයෙන් ඇතිවෙන බිඳී යන ස්වභාවය ලෝකේ පවතින සංකත ධර්මයන් ඒ සංකත ලක්ෂණයක් සංකත ධර්මයන්ගේ ස්වභාවයක්. එතකොට මේ සංකත ධර්මයන්ගේ ස්වභාවය අවබෝධ කරන්නේ නැතුව කෙනෙක් කල්පනා කරනවා නම් අනුත්පාද නිරෝධයක් පිළිබඳව කෙලෙස්ුන්ගෙන් මිදීමක් පිළිබඳව ඒක කවදාවත් සිද්ධ වෙන කාරණයක් නෙමෙයි. ඒ නිසා අපිට සිද්ධ කරන්නට තියෙන දේ තමයි මේ එක්ෂණික වශයෙන් පවතින මේ Nirodhe පිළිබඳව අපිට දැක්මක් ඇති වුණොත් තමයි අපිට නිත්‍ය ආත්ම සංඥාවන් දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. එක්ෂණික Nirodhe සාක්ෂාත් කරන්නට බැහැ අපිට ප්‍රත්‍ය ධර්මතා ටික පිළිබඳව අපි දකින්නේ නැතිනම් සංකත ධර්මයන් වූ ප්‍රත්‍ය ධර්මතා නුවණින් තේරුම් ගන්නේ නැතිනම් එනිසා අපි සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන මේ පෙළ පරියාය අපිට බොහොම සරල වචන ටිකක් විදිහට ලැබුණට මේ පරයය බොහොම ගැඹුරට දැස ගන්න මේ ධර්මයේ තුල බොහොම ප්‍රතිපදාව පැත්තෙන් නිර්වාණය දක්වාම අපිව අරගෙන යන්නට පුළුවන් පෙළක් බවට පත් වෙනවා මොකද මේ කතා කරන්නේ සියලු සත්වයන් ආහාරයෙන් යැපෙනවා කියලා පෙන්නන සියලු සත්වයන් ආහාරය හේතු කරගෙනම ඉන්නවා කියලා පෙන්නන සතර ආහාරයේ පමණක්ම ගත්ත දෙයක් නෙමෙයි මේ සබ්බේ සත්තා සංඛාරට්ඨිතිකා කියන තැනකින්ම මේ සංඛාර ප්‍රත්‍යයෙන් පවතිනව නැතිනම් සියලු සංඛාරයන් මේ ප්‍රත්‍ය ධර්මතා හේතු කරගෙන පවතිනවා කියන තැන දක්වන්නට අවශ්‍ය නිසා තමයි මේ විදිහේ ධර්මපරයයක් උපකාර වුනේ. එතකොට දැන් මේ පරයය තුල බොහොම වැදගත් අර්ථයක් තමයි අපි කතා කළේ මොකද්ද මේ පීලනාර්ථය කියන එක මේ ප්‍රත්‍යපැත්තෙනුයි ගත්තේ ඒකත් අයිති වෙන්නේ මේ ආහාර පරයයන් අපි කතා කරන මේ ප්‍රත්‍ය ධර්මතාවයන් තමයි ඔවුන්ගේ බිඳී යන ස්වභාවය. එතකොට සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන එකම තමයි ඔබට සාක්ෂාත් කරන්නට වෙන්නේ නුවණින් දකින්නට වෙන්නේ අනිත්‍ය දකිනවනම් ඔහුට මේ ආහාරයන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් යැපෙනවා කියන කාරණාවත් පෙනෙන්නට අවබෝධ වෙන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි ගත්තොත් මේ කතා කරන්නේ බොහෝ විට ඇතැම් වෙලාවට කෙනෙක් බලනවා බොහොම කාරණාව තුළ විග්‍රහ වෙන අර්ථය ගන්නවට වඩා මෙතන යම් අඩුපාඩුවක් හොයන්නට සමහර විට කෙනෙක් උත්සාහවත් වෙන නිසාම මේකෙන් කතා කරන්නේ මේ කනබොන ආහාරය නෑ කියන කාරණාවක් නෙමෙයි අපිට නිවන් දකින්නට අවශ්‍ය ඥාන දර්ශනයක් දක්වා මේ දර්ශනයේ සුතමේ ඥානයේ තුල ලබාගත් මේ දර්ශනය ගොඩනගෙන්නට අවශ්‍යයි අන්න ඒ ප්‍රතිපදාව තමයි මේ කාරණාව තුළ විග්‍රහ කරන්නේ මේ කාරණාව තුළ ඉදිරිපත් කරන්නේ. එතකොට අපිට හැම වෙලාවකදීම බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන්නේ දේශනා කරලා තියෙන්නේ මේ දුකෙන් මිදෙන ප්‍රතිපදාව පිළිබඳව නিত্য සුඛ ආත්ම දර්ශනයක ඉන්නට නෙමෙයි මේ ධර්මතාවයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පිළිබඳව ප්‍රත්‍යක්ෂ කරන පිළිවෙතක්. එතකොට මෙන්න මේ ධර්මතාවය තුලත් අපිට පෙනෙන්නට තියෙන්නේ මේ අනිත්‍ය ස්වභාවය ප්‍රත්‍ය බිඳිනකොට ඕනෝන්ගේ බිඳී යන ස්වභාවය නිසාම ඔවුන්ගේ පීලනාර්ථයේහි දුකක් තියෙනවා. ඒ නිසා යද නිච්ඡං තන් දුක්ඛං කියපු ඒ ලක්ෂණය ප්‍රත්‍යක්ෂ වෙනවා කුමක් දකිනකොටද මෙතන තියෙන ප්‍රත්‍යයෙන් උපදවලා ප්‍රත්‍ය නිරුද්ධ වෙන ලක්ෂණය අවබෝධ කරගන්න නිසා. ඊට පස්සේ පෙරේම් අර්ථය වගේ මෙතන තියෙන ඊළඟ අර්ථය මේ විපරිණාම අර්ථය ඊට පස්සේ වෙනස් වෙලා යන ස්වභාවයකින් යුක්ත ලක්ෂණය යමක් වෙනස් වෙන ස්වභාවයකින් යුක්ත නම් ඒ විපරිණාමයේ සිද්ධ වෙන්නේ කුමක් නිසාද? ඒ විපරිණාමයේ සිද්ධ වෙන්නේ ප්‍රත්‍ය ධර්මතාවයන්ගේ ඇති දුර්වලත්වය නිසා ඒ ප්‍රත්‍ය ධර්මතාවයන්ගේ පැවැත්මට ඇති නොහැකියාව නිසා තමයි ඒ විපරිණාමය විපරිණාමාර්ථය සිද්ධ වෙන්නේ. එතකොට අපිට ප්‍රත්‍ය ධර්මතාවයන් පිළිබඳව තේරුම් ගැනීම බොහොම වටිනවා. මේ කතා කරන අනිත්‍ය පිළිබඳව අපිට තේරුම් ගන්නට යනකොටත් දුක පිළිබඳව තේරුම් ගන්නට යනකොටත් එතකොට මේ අම්මා තාත්තා දුව පුතා කියන වස්තුව අනිත්‍ය වෙලා නැති වෙලා යන තැන ඉඳලම ඒ දේ විපරිණාම වෙන තැන ඉඳලම මේ කතා කරන එක එක්ෂණික වශයෙන් ස්කන්ධයන්ගේ ඇතිවෙන විපරිණාමාර්ථය දක්වාම කතා කරන දර්ශනයක් මොකද ඔබට අද නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නට නම් අනුත්පාදයේ ප්‍රත්‍යක්ෂ වෙන්නට නම් ඔබට සාක්ෂාත් විය යුතු වෙන්නේ අම්මාගේ විපරිණාමය නෙවෙයි මේ ස්කන්ධ ධර්මතාවයන්ගේ ප්‍රත්‍ය වෙනස් වෙනකොට වෙනස් වෙලා යන ස්වභාවය පිළිබඳව ලැබෙන අවබෝධයකුයි ඔබට ඇති විය යුතු වෙන්නේ. ඒ නිසා ඔබට මේ ප්‍රත්‍ය ධර්මතාව ටික පිළිබඳව අවබෝධයක් ලැබෙනකොට ඔබට පේනවා සියලු සත්වෝ ආහාරයෙන් යැපෙත් කියන මේ එකම ක්‍රමවේදය ඔබ හරියට වටහා ගත්තොත් පේන්නට තියනවා මේ විපරිණාමාර්ථයක් තියෙන රූපේ. ඇයි මේ හේතු වෙනස් වෙලා යනකොට මේ ධර්මයන් වෙනස් වීමේ විපරිණාමයක් දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඔබ මව මැරීමෙන් එන දුක ඔබට කවදාවත් ලැබෙන්නේ නැහැ. ඔබට විපරිණාමාර්ථයක් ලැබෙයි. හැබැයි ඒ අම්මගේ වෙනස් වීම නොවන ප්‍රත්‍ය ධර්මතාවයන්ගේ විපරිණාමාර්ථයක් ලැබෙයි. ඊට පස්සේ මේ තුල තියෙන සංతాපාර්ථය වගේම සංකතාර්ථය කියලා කාරණා දෙකක් මම ඊළඟ මාතෘකාවට යන්නට අවශ්‍ය නිසාම මෙතනදී පීලනාර්ථය කියන කාරණාව විස්තර කළා වගේම මෙතන තියෙන ਸੰతాපාර්ථයක් පැහැදිලි කරලම ඉන්නම් ਸੰతాප කියලා කියන්නේ තැවීම් සහගත ස්වභාවයේ ਸੰతాපනාර්ථය රූප ධර්මයතාවයන්ගේ පරිපාකයට යන ස්වභාවයක් තියෙනවා තේජෝ ගුණිකත්වය නිසා අපි කිව්වොත් ගහක රූපයේ පරිපාකයට යන වැඩෙන බවක් තියෙන්නේ කොළ ඉදෙන බවක් හැලෙන බවක් තියෙන්නේ ඒකේ තියෙන තේජෝ ගුණිකත්වය නිසා රූපයක ඒ වගේම ඒ තේජෝ ගුණිකත්වය වගේම නාම ධර්මතාවයන්ගේ යම් පරිපාකයටපත් වෙන සත්‍ය ධර්මතාවයන්ගේ පැසළු බවට යන පරිපාකයටපත් වෙන යම් ස්වභාවයක් තියෙනවා නම් ඒක සත්‍ය ධර්මතාව පැත්තෙන්ම හටගන්න ਸੰతాපාර්ථය එතකොට ඒ ਸੰతాපාර්ථය දුක්ඛ ලක්ෂණයක් දුකට හේතු වෙන දෙයක් ඒක දුකක් බවට පත්ුනේ කුමක් නිසාද හේතු නිසා ගොඩනැගුණු ධර්මයේ මේ වෙනස් වෙලා යන්නට හේතුකාරක වුණ සන්තහපාර්ථයක් වෙන තේජෝගුණිකත්වය ආදී හේතුවක් වුණ නිසා. එතකොට මෙන්න මේ විදිහට මේ අර්ථ ටික යෙදෙනා වගේම ඊළඟට යෙදෙන අර්ථය තමයි සංකතාර්ථය. අපේ ඊළඟ මාතෘකාව හැටියට අපිට තියෙනවා ද්වේ ධාතුයෝ කියන මාතෘකාව. ඒ කියන්නේ අපි දැන් එක මාතෘකාවක් තමයි කතා කළේ සාකච්ඡා කළේ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියනකොට සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙත් කියන මේ පරියාය මේ මාතෘකාව තමයි අපි කතා කළේ සාකච්ඡා කළේ. එතකොට දැන් අපේ දෙවෙනි මාතෘකාව අභිඤ්ඤීය ධර්මයක් හැටියට පෙන්වනවා කාරණා දෙකක් කොමක්ද කාරණා දෙක සංකතාච ධාතු අසංකතාච ධාතු සංකත ධාතුවත් අසංකත ධාතුවත් කියන මේ කාරණා දෙකම පෙන්වනවා අභිඤ්ඤීය ධර්මතා හැටියට නුවණින් දැනගත යුතු ධර්මයන් හැටියට තත්ත අනේකේහි පච්චේහි සංගම්ම කතා පංචස්කන්ධා සංකතා ධාතු නොඑක් වූ ප්‍රත්‍යයන්ගෙන් එකතුව සිද්ධ කරපු මේ පංචස්කන්ධයට කියනවා සංකත ධාතු කියලා. ඒ වගේම කේචෙහි පච්චේහි අකතං නිබ්බාණං කිසි ප්‍රත්‍යයකින් සිද්ධ නොකරපු නිර්වාණයට කියනවා අසංකත ධාතුව කියලා. එතකොට නොඑක් ප්‍රත්‍යයන්ගෙන් සකස් කරපු ස්කන්ධ පංචකයට කිව්වා සංකතය කියලා ඊට පස්සේ අසංකතය කියලා කිව්වා කිසි ස්කන්ධයකින් සිද්ධ නොකරපු මට්ටමට කිව්වා අසංකතය කියලා එහෙමත් නැත්නම් නිවනට නමක් හැටියට පැනෙවුවා අසංකතය කියලා. එතකොට සංකත ධාතුව සහ අසංකත ධාතුව කියලා ධාතු දෙකක් පිළිබඳව ද්වේ ධාතුයෝ මේ විදිහට ධාතු දෙකක් තියෙනවා. කුමක්ද සංකත ධාතුව කියලා එතකොට දක්වන්නේ මේ ප්‍රත්‍යයන්ගෙන් සකස් කරපු ස්කන්ධ පංචකයට කියනවා මේ තමයි සංකත ධාතුව. ඒකට සංකත ලක්ෂණය. අපි මෙතනදී සංකත සූත්‍ර සංකත ධම්ම සූත්‍ර ආදී සූත්‍ර දේශනාවල දක්වන ලක්ෂණ දිහා අරගෙන බැලුවොත් තීනිමානි වික්ඛවේ සංකතස්ස සංකත ලක්ෂණානි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති මේ සංකත ධර්මයන්ගේ පැවැත්ම ගැන කතා කරනකොට සංකත ධර්මයන් පිළිබඳ කතා කරනකොට සංකතයේ ලක්ෂණ තුනක් තියෙනවා කුමක්ද? උපාදෝ පඤ්ඤායති ඉපදීම පෙනෙනවා. ඒ වගේම වයෝ පඤ්ඤායති වෙනස් ඒ වගේම වැය පෙනෙනවා නැතුව යෑම පෙනෙනවා තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති සිටියහුගේ වෙනස් බව පෙනෙනවා. එතකොට මෙන්න මේ ලක්ෂණ ටික සංකතයේ තියෙන සංකත ලක්ෂණ ටික. ඉපදීම පෙනෙනවා, වැය පෙනෙනවා, ඒ වගේම තිතස් අඤ්ඤප්‍රක්තම් පඤ්ඤායති සිටියහුගේ වෙනස් බව පෙනෙනවා. සංකත ධර්මතාවයේ හැටියට එතකොට දැන් අපි මෙතනදී දැක්ක අපි හඳුනාගත්ත කුමක්ද සංකත කියලා කිව්වේ නානා ප්‍රත්‍යයන්ගෙන් සිද්ධ කරපු මේ අනේකේහි පච්චේහි සංගම්ම කතා පංචස්කන්ධා මේ නොඑක් ප්‍රත්‍යයන්ගෙන් අනේකෙහි පච්චේහි සංගම්ම නොඑක් ප්‍රත්‍යයන්ගෙන් ගත වෙලා කරපු ස්කන්ධ පංචකය තමයි සංකත ධර්මතා හැටියට පැහැදිලි කළේ. එතකොට මේකට කියන්නේ සංකත ධාතුවේ සංකත ස්වභාවය කියලා. සංකත ධාතුව කියනකොට එතකොට මෙතන සියලු තුන් භූමිය අනුෝගියපු සියලුම ස්කන්ධ ධර්මතා ටික අයිති කුමකටද? සංකත ධාතුවට. කුමක් නිසාද? මේ සංකත ධාතුව පිළිබඳව අපිට තුන් භූමියේ අනුෝගියපු මේ සියලුම ධර්මතා ටික කියනකොට ස්කන්ධ ධර්මතා ටික හැම වෙලාවකදීම අයිති මේ සංකත ධර්මයක් ඇටියට හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් කරපු නිසා යම්තාක් ලෝකේ සංකත ධර්මතා ටිකක් තියෙනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි මේ සංකත ධර්මයන්ගෙන් අග්‍රතම ඵලයේ බවට පත් වෙන්නේ. සංකත අසංකත නැමැති මේ මාතෘකාව බෙහෙදේට බෙහෙදේට අපි දාලා බැලුවොත් සියලුම ලෝකේ හේතු තියෙනවා නම් ඒ වගේම සියලු ප්‍රත්‍ය තියෙනවා නම් සියලු මාර්ගාදී තියෙනවා නම් මේ ඔක්කොම සංග්‍රහ කරන්නේ ඔක්කොම දාන්නේ කොහෙටද සංකත ධර්මතා හැටියට. අපි කිව්වොත් රූපං රූපත්තාය අபிසංකරොන්ති इति සංඛාරෝ රූපේ රූපේ පිණිස සකස් කරන ලක්ෂණයක් තියෙනවා නම් රූපේ රූපේ පිණිස සකස් කිරීම අයිති උනේ කොහෙටද සංකත ධර්මයක්. ඊට පස්සේ නිර්වාණ අවබෝධයේ පිණිස කෙනෙක් ආර්ය මාර්ගයේ වඩනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන මේ දේ අයිති කාටද? ඒ දේද සංකත ධර්මයක් සංකත භූමියට අයිති දෙයක්. ඒතකොට දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකතය ඊට පස්සේ ලෞකික අපි වස්තුව කාම වස්තු වෙන තැනද අයිති සංකත ධර්මයකට. ඒකට හේතුව තමයි අපි කාමය කියලා හොයන මේ ටික සංකතේ නිසා නෙමෙයි අපි ප්‍රත්‍ය සමුප්පන්න වුණ ස්කන්ධ ධර්මතා ටිකක් ගවේෂණය කිරීම. අපි කිව්වොත් මේකට හේතුව වෙන්නේ අපි භෞතිකව තියෙන අනාත්ම ධර්මතාවයේ ප්‍රත්‍යක්ෂ නොකිරීම මත ඇති බවට ගත්ත සංකල්ප ටිකක් මත ජීවත් වීම කියන කාරණය තමයි මූලිකම හේතුව බවට පත් වෙන්නේ මේ සංකතයේ ගොඩනගෙන්නට. ඒකෙන් පැහැදිලි කරන්නට උත්සාහවත් උනේ බොහොම ගැඹුරු කාරණයක් සංකතය කියලා කිව්වේ නොඑක් ප්‍රත්‍යයන්ගෙන් සිද්ධ කරපු ස්කන්ධ පංචකයට කියලා කිව්වා. ස්කන්ධ පංචකයේ යථාර්ථය අවබෝධ නොකරන මට්ටමකට තමයි අපි නොඑක් භූමීන් සකස් කරගෙන ස්කන්ධ නිරෝධය සාක්ෂාත් නොකර අපි නැවතත් සංකතයක් සකස් කරගන්නට අවශ්‍ය විදිහට පසුබිම හදාගන්නේ ත්‍රිවිධ භවය අපි සකස් කරගෙන තියාගන්නේ. ඒකට මේ ත්‍රිවිධ භවයට අනුව ගියපු මේ ටික ඔක්කොම අයිති වෙනවා මොකටද? මේ සංකත ධාතුවට සංකත භූමියට. මේ සංකත භූමියට අයිති උනේ මේ ස්කන්ධ ටික සංකත ධර්මයක් නිසා ඒ ස්කන්ධයන්ගේ සංකත ලක්ෂණය අවබෝධ නොකරගෙන අපි ඒ තුල මුලාවටපත් වුන නිසා මේ සියලුම ධර්මයන් සංකතයේ තුල පවතින දෙයක් හැටියට කිව්වා. එතකොට අපි මුලින්ම කතා කළා ඔබට මතක ඇති ආහාර තුනක පැවැත්මක් පිළිබඳව ස්පර්ශාහාර, මනෝසංචේතනාහාර සහ විඥානාහාර කියලා ආහාර තුනක පැවැත්මක් ගැන කතා කරනකොට අපි කිව්වා මේ අපරියාපන්න භූමියේ පවතින්නේ මේ ආහාර තුන කියලා. එතකොට දැන් ආහාර තුනක් පනවනවා නම් ස්කන්ධ හතරක් තියෙනවා වේදනා සංඥා සංඛාර විඥාන කියලා ස්කන්ධ හතරක් තියෙනවා වේදනා සංඥා දෙක ස්පර්ශ ආහාර ප්‍රත්‍යයෙන් හැදෙන දේ ඊට පස්සේ සංඛාරයේ මනෝ සංචේතන ආහාරය විඥානයේ විඥානස්කන්ධය කියන කාරණාවේදී ස්කන්ධ හතරක නියෝජනය. එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් අපරියාපන්න භූමියේ නැතිනම් රහතන් වහන්සේ කියන මට්ටම අපි ගත්තොත් අපරියාපන්න භූමියේ උපරිම මට්ටමය පරිමාර්ථය දිහා අපි බැලුවොත් දැන් මේ අරිහත් ඵලයේදී ස්කන්ධයක් තියෙනවා. එතකොට මේ ස්කන්ධ ධර්මතා ටික සංකතයි. එතකොට රහතන් වහන්සේ අසංකත නැහැ. රහතන් වහන්සේද සංකතයි කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසංකතං කන්දතෝ ඨපෙත්වා නිවන කියන එක ස්කන්ධ වශයෙන් ගන්නට එපා කියලා. මොකද හැම වෙලාවකදීම නිර්වාණය කියන එක මනින්නේ මේ සංකත ස්කන්ධ ධර්මතාව ටිකකින් නොවන නිසා. නිවන කියලා කියන්නේ නිර්වාණය නැතිනම් නිවීම කියලා කියන්නේ විමුක්තිය කියලා කියන්නේ අනුත්පාද බවට අනුත්පාද ලක්ෂණයට. ඒ කියන්නේ නැවත නොහට ගන්න ස්වභාවයට. නොහට ගන්න ස්වභාවයේදී ආය කිසිම දෙයක් ඇති බවට හටගන්නේ නැති වෙනකොට එයා සංකතයේ ඉක්මවා ගිය අසංකත ලක්ෂණය සාක්ෂාත් කරලා තියෙනවා. කෙනෙකුට කාමයෙන් මිදෙන්නට වෙන්නේ සංකතයට හිත තියලා ඒ වගේම අසංකතයට හිත තියලා ඔහුට සංකතයෙන් මිදිය යුතු වෙනවා. අද අම්මා තාත්තා දුව පුතා ඉන්නවා කියලා හිතාගෙන ඉන්න අපිට මෙතන තියෙන යථාර්ථය අවබෝධ කරගත්තොත් ඔහුට සංකත ධර්මතාවය පිළිබඳව තමයි තේරුම් ගන්නට වෙන්නේ. ඒ කියන්නේ අද ඔබ අපි විඳින මට්ටම දිහා බැලුවහම අම්මා තාත්තා ඉන්නවා, දූ දරුවෝ ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා. ඒ වගේම අපිට ලෝකය භෞතිකව විඳින්නට හම්බෙනවා කියන මේ ලක්ෂණය සංකත ධර්මයක් දැන් අපිට සංකත ලක්ෂණය පේන්නේ නැහැ. අපිට පේන්නේ අම්මා තාත්තා දුව පුතා උන ස්වභාවයක්. සංකතයේ ලක්ෂණය ටික අපිට අවබෝධ වුණොත් ඉදදීම වැයවීම සහ සිටියහුගේ වෙනස් බව කියන එක අපිට යම් මොහොතක අවබෝධ වුණොත් එහෙම අපිට බලන්නට වෙන්නේ අර ප්‍රතිධර්මතා ටික ගැන කතා කරපු නුවණමයි අපිට ඇතිවිය යුතු වෙන්නේ හේතු නිසා සකස් වීමත් ඒ වගේම වෙනස් වෙනකොට විපරිණාමය වීමත් සහ භංගයක් කියන බිඳී යාමත් කියන මේ ලක්ෂණය. එතකොට අපිට පේනවා ඒ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක්. ඒ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා කිව්වේ පෙර නොතිබීම හටගත්තා විතුරු නැතුව නැති වුණා කියන මේ ලක්ෂණය මේ ස්වභාවය පිළිබඳව අපිට එතකොට තේරුම් ගන්නට පුළුවන්කම තිබුණා ලැබෙනවා. එතකොට මේ කාරණා ටික බොහොම ගැඹුරු වෙන්නට පුළුවන්. මම පුළුවන් තරමක් උත්සාහයක් ගන්න සරලව පැහැදිලි කරලා දෙන්නට. මොකද පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියනකොට මේක විග්‍රහ වෙන කාරණාවන් බොහොම සියුම්. සමහර විට සරල තැන ඉඳලා බොහොම ගැඹුරු තැන දක්වාම විහිදෙන විශේෂ පරාසයකින් යුක්තයි. එතකොට අපිට මුල ප්‍රතික්ෂේප කරන්න බෑ. අගට හිත තියලා අග ප්‍රතික්ෂේප කරන්න බෑ මුලට හිත තියලා ඒ වගේ කාරණා සමූහයක් අපිට අවබෝධ කරගන්නට තියෙනවා. ඒ නිසා මම උත්සාහයක් ගන්නම් මේ කාරණා ටික බොහොම සරල තැනක ඉඳලා පැහැදිලි කරන්නට දැනට ලක්ෂණ විදිහට මේ විදිහට අවබෝධ කරගන්න සංකතය කියනකොට අපි ජීවත් වෙන මට්ටමක් තියෙනවා ඒක සංකත ධර්මයන් පිළිබඳවද තියෙන අනවබෝධය නිසා හදාගත්ත පැවැත්මක්. ඒ කියන්නේ සංකත ලක්ෂණ පිළිබඳව නොදන්නාකම නිසා අපි හිතනවා අම්මා තාත්තා ඉන්නවා දුව පුතා ඉන්නවා නෑදෑ හිත මිතුරු ඉන්නවා අපිට අද සතුටු වෙන්න පුළුවන් ආස්වාද විදිහට හැසිරෙන්න පුළුවන් බැනුම් අහන්න පුළුවන් ගුටි කන්න පුළුවන් දුක් විඳින්න පුළුවන් සැප විඳින්න පුළුවන් මේ විදිහේ ලෝකයක් ගොඩනගාගෙන තියෙනවා දැන් මේ ගොඩනැගුණු ලෝකය ඇත්තටම අපිට ගොඩනැගුණේ ඇයි කියලා බැලුවොත් අපි සංකත ලක්ෂණ පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ හටගත්තු විදිහ දන්නේ නැහැ ඒ වගේම වැය වෙන බව දන්නේ නැහැ සිටියේ ධර්මයන්ගේ පැවැත්මේ වෙනස් වෙන බව දන්නේ නැහැ. එතකොට දැන් මේ සංකත ලක්ෂණ පිළිබඳව කෙනෙකුට කතා කරන්නට පුළුවන්කම තියෙනවා භෞතික වස්තුව පැත්තේ ඉඳලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. අපි කිව්වොත් මේ ගහ පැලවෙනවා ඔබට දකින්න පුළුවන් මේ බීජේ පැලවෙලා ගහක් ලොකු වෙනවා ඔබට දකින්න පුළුවන්. ඒකට ඔබට උපාදේ පේනවා. ඒ වගේම ඔබට මේ ගහ නැති වෙලා යනවා දකින්න පුළුවන් දවසක ඔබට වැය දකින්න පුළුවන්. ඒ වගේම මේ ගහ තිබෙන ගහ දවසින් දවස දලුලා අර මැරෙන තැන දක්වා වැඩි යන ක්‍රමය පිළිබඳව ඔබට අවබෝධ ලබ අවබෝධ කරගන්නට පුළුවන්. එතකොට ඔබට සිටියහුගේ වෙනස් බව තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති වෙනස් බවට පත්වීම පෙනෙනවා කියලා මේක සංකත ලක්ෂණයයි කියන එක පුතිල ඔබට අවබෝධ කරගන්නට පුළුවන්. එතකොට මේක සංකත ලක්ෂණ නෙමෙයි කියලා කිසිම කෙනෙකුට තර්ක කරන්නට හෝ කිසිම කෙනෙකුට මේක නෑ කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට හැබැයි මෙතන පමණක් රැඳිය යුතු වෙන්නේ නැහැ. මීට වඩා ගැඹුරට මේ කාරණාව අපි විග්‍රහ කරගන්නකොට මේ සංකත ධර්මතාවයේ පිළිබඳව අපිට හිත තියලා අපිට පුළුවන් කාමයෙන් හිත නිදහස් කරගන්න මොකද සංකත ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නකොට අපිට මුලින්ම පෙන්වුවා මේ කතා කරනකොටම මේ සංකතය කියලා කිව්වේ කුමක් නිසාද? නොඑක් ප්‍රත්‍යයන්ගෙන් සකස් කරන බව නිසා තමයි සංකතය කියලා කියන්නේ. ඒකෝර දැන් සංකතය කියලා අවබෝධ කරගන්නකොට අපිට ප්‍රත්‍ය සමவாய ප්‍රත්‍ය සමුප්පන්න බව පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට වෙනවා. එතකොට ඔබට පුළුවන් අද දවසේදී ප්‍රත්‍ය සමුප්පන්න බව කියන එක මහා ගැඹුරකට පේන්නේ නැත්නම් මේ අනාත්ම ධර්මතා ටිකකින් ගොඩනැගුණු ලක්ෂණ ටික දිහා බලන්නට ඔබට පුළුවන්කම තියෙනවා. පස් දීගිනි සුලං කියන මේ ධර්මතා ටිකෙන් ගොඩනැගුණු ආකාරය බලනකොට ඔබට මේ ඝන සංඥාවක් විදිහට එකට හැදුණු තනි ගහක් ගහක් වූ රූපයක් පිළිබඳව තියෙන ලක්ෂණ ටික ඔබට අයින් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ මට්ටමින් ප්‍රත්‍ය ධර්මතා ටික පිළිබඳව අවබෝධයක් ලැබලා. ඒ වගේම මේක එතන ඉඳලා මේ ස්කන්ධයන් කියන තැනට යනකම් අරගෙන යන්නට ඕනේ. ඒ නිසා තමයි පැහැදිලි කළේ ස්කන්ධ ධර්මත යම් යම් හේතුන්ගෙන් සකස් කරපු ස්කන්ධ පංචකයක් තියෙනවා නම් මේ ස්කන්ධ පංචකයයි සංකත ධර්ම හැටියට පෙන්වන්නේ. එතකොට මේ සංකත ධර්මතාවය අපිට අද පවතින ස්වභාවය පිළිබඳව අවබෝධ කරගන්නට වෙනවා ස්කන්ධ පංචකයේ යථාර්ථ අවබෝධයකට නම්. යථාර්ථ අවබෝධයකට ස්කන්ධ පංචකයක් ඔබට අවබෝධ වෙනවා නම් ඔබට මේ ගහ කියන තැන අවබෝධ වෙන්න පුළුවන්කම නැහැ. මොකද ඔය ගහ අයිති කුමන ස්කන්ධයකටද කියලා බැලුවොත් ඔබට ඔය රූපස්කන්ධයේ පැත්තේ ඔබට ගහ පෙන්වන්න වෙන්නේ නැහැ. මොකද පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව හෝ වර්ණ රූපයේ තුල ඔබට ගහක් නොලැබෙන නිසා ඔබට ගහක් කවදාවත් රූපයේ තුල පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ. වර්ණ රූපයේ ස්වභාවය ඇහැට පතිත වෙන ස්වභාව මාත්‍රයේ පමණමයි එතකොට ඇහි ස්වභාවයේ වර්ණ සටහන පතිත කරගන්න බව විතරමයි ඒ එකම ධර්මතාවයක් තුලවත් තිබුණේ නැහැ ආත්ම ස්වභාවයක් ඒ වගේම ඒ එකම ධර්මතාවයකවත් තිබුණේ නැහැ ගහක් වූ ස්වභාවයක් ඇහැ දන්නේ නැහැ ගහක් ආවා කියලා ගහ දන්නේ නැහැ ඇහැකට පතිත වුණා කියලා රූපේ දන්නේ නැහැ මම ගහක් අරගෙන ආවා කියලා. එකිනෙකට වැය වුණ අනාත්ම ස්වභාවයක් අනාත්ම ධර්මතාවයක්. එකයි සත්‍ය ධර්මතාවයක් කියලා කිව්වේ. චක්කු විඥානය දන්නෙත් නැහැ මේ ගහකුයි ඇහැට ඇහැට පතිත උනේ ගසේ ඡායාවයි කියන එක පිළිබඳව සංජානනයක් චක්කු විඥානය මගින් සිද්ධ කරෙන්නෙත් නැහැ. එතකොට මෙන්න මේ විදිහේ අනාත්ම ධර්මතා ටික ඔය ගහේ පැවැත්ම පිළිබඳව ඔබට කතා කරනවා නම් ගස් වූ ස්කන්ධයක්ක පැවැත්මක් තිබුණේ නැහැ. එතකොට මේ ස්කන්ධ ධර්මතා ටික හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැනක ඔබ යථාර්ථයේ නොදන්නාකම නිසා අර පුංචි කාලේ ඉඳලා තිබුණු ඒ ගහ කියන එක හදාගත්ත සිද්ධිය ඔබට පෙනුනොත් ඔබට පේනවා ප්‍රත්‍ය නිසා සකස් වුණ ස්කන්ධ ධර්මතාවයක පැවැත්මක්. කුමන ප්‍රත්‍යයන්ගෙන්ද ඇහැ රූපේට රූපය ඇසට මේ ඕනෝන්ට ප්‍රත්‍ය වීම නිසාම චක්කු විඥානයේ ස්පර්ශය හටගත්ත ස්පර්ශය නිසා වේදනා සංඥා සකස් වුණා වේදනා සංඥා නිසා මනෝ සංචේතනාව හැදුණා මනෝ සංචේතනාව නිසා ත්‍රිවිධ භවය ගෙනල්ලා දුන්නා ත්‍රිවිධ භවය නිසා අර මුලින් කතා කළා වගේම විඥානය හදාගත්තා දැන් ඔබට ප්‍රත්‍ය සමුප්පන්න බවක් පේනවා මේ ප්‍රත්‍ය සමුප්පන්න බවට කියනවා මොකක් කියලාද සංකත ධර්මතාවයේ තිබුණු සංකත ලක්ෂණය කියලා එතකොට මේ සංකත ලක්ෂණය පිළිබඳව හිත තියෙන ඔබට පුළුවන්කම තියෙනවා කාමයෙන් මිදෙන්න මොකද ඔබට මේ ගහෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා සංකත ධර්මතාවයට හිත තැබීම නිසා. එතකොට මේ සංකත ධර්මතාවයට හිත තබලා ඔබට ගහකට ඇලුනා නම් ගහකට ගැටුණා නම් මේ කාමනිස්සිත සංඥාවන්ගෙන් කාමනිස්සිත මානසිකාරයන්ගෙන් ඔබට ගැලවෙන්න පුළුවන්කම තිබුණා මොකද ඔබ දැක්කා මේක හේතුප්‍රත්‍යයෙන් සකස් වෙන දෙයක් හේතු බිඳිනකොට බිඳිලා යන දෙයක් ඔබට ගහපනවන්න තැනක් හම්බ වෙන්නේ නැති මට්ටමකටපත් වුණා එතකොට මේ සංකතයෙන් මිදිය යුතුයි අසංකතයට හිත තබලා කියලා කිව්වේ මේ සංකත ධර්මතාවයේ පිළිබඳව අවබෝධ කරගන්නවා නම් යම් දර්ශනයක් යම් දැක්මක් මේ ස්කන්ධ ටිකේද Nirodhe සාක්ෂාත් කිරීම නිසා ඔහුට අනාගතයට විඳින්නට කෙනෙක් හෝ පුද්ගල භාවයක් අවිද්‍යාව හෝ අස්මිමානයේ ගොඩ නොනගෙන විදිහේ දර්ශනයක් තුළ ඔහුට අනුත්පාදයට යනවා සියලුම ආශ්‍රව ධර්මතා කෙලෙස් ධර්මතා එතකොට ඒ අනුත්පාද ලක්ෂණයට කිව්වා අසංකතය කියලා. ඒක සංකත කිසිම ධර්මයකින් පණවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා අරිහත් මාර්ගයක් නැතිනම් අරිහත් ඵලයටපත් වීමත් සංකත ධර්මයක්. නිර්වාණය අසංකතයි. එතකොට නිර්වාණය අසංකත උනේ කුමන ධර්මයක් නිසාද? ඒක හේතුන්ගෙන් සකස් වෙච්ච ධර්මයක් නෙමෙයි. හේතුකට කරන්න පුළුවන්කම ලැබුණ මේ ඵලය හදලා දීම පමණමයි ඒ වගේ මේ උපදවාගත් ඵලය තුල අනුත්පාද ලක්ෂණයක් තියෙනවා නම් ඒ අනුත්පාද ලක්ෂණය මේ කිසිම දෙයකට අයිති දෙයක් එහෙම නෙමෙයි. මොකද ඒක නොහට ගන්න බව නිසා මම උදාහරණයක් කිව්වොත් මේ පෙනෙන ගසක අඹ ගහක ගෙඩි හට ගැනීම නිසා ඔබ අඹ પરම්පරාව නැති කිරීම පිණිස මේ අඹ ගහ කපලා දානවා බිමට විනාශ කරලා දානවා. අඹ ගහ කපලා දැම්මට පස්සේ නැවත මේ අඹ ගහේ විනාශයක් සිද්ධ වෙනවා. ඒ වගේම තව අවුරුදු 10කට පස්සේ අඹ ගෙඩියක් හැදිලා ඒ අඹ ගෙඩිය රෝපණය වෙන බවක්, පැලවෙන බවක් තියෙනවා නම් ඒ අඹ බීජය ඔබ ඒක අනුත්පාදයට ලක් කළා. නමුත් ඔබට අද හේතු ප්‍රත්‍යභවයෙන් පෙන්වන්නට පුළුවන්කම තියෙන්නේ ඔබ ගිහිල්ලා අඹ ගහ කපලා මේ අඹ ගහ නැති කරපු තැනට යනකම් ඔබට පුළුවන් හේතුව පෙන්වන්න ඔබ කරපු ක්‍රියාකාරකම පෙන්වන්න පුළුවන් ඒ වගේම ඒ තුල ඇතිවෙච්ච ඵලය පෙන්වන්න පුළුවන් අඹ ගහ වැටිලා දැන් අඹ ගහ පැලවෙන්නේ නැති ස්වභාවයකටපත් වෙලා. හැබැයි ඔබට කිසිසේත්ම පෙන්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. මේ අඹ ගහ තිබ්බනම් අවුරුදු 10කට පස්සේ මේ අඹ ගහේ ගෙඩියක් හැදිලා මේ අඹ බීජය රෝපණය වෙලා නැවත අඹ පරම්පරාවේ පැවැත්මක් තියෙනවා කියන එක ඔබට පෙන්වන්නට වෙන්නේ නැහැ. ඔබට ඒක පෙන්වන්න පුළුවන් වෙන්නේ මේ අඹ ගහේ තියෙන තිබීම තුළ පමණමයි. ඒ නිසා ඔබේ හැකියාව තිබුණේ නැතිනම් ඵලයේ ලක්ෂණයේ තිබුණේ කුමක් ළඟට යන්නද? මෙතන තියෙන Nirodhe නැතිනම් අනාත්ම ලක්ෂණය පෙන්වා දීම කියන තැනට යනකම් යන්න පුළුවන්කම තිබුණා. සංකත ධර්මතාවයන්ගේ ස්වභාවය පෙන්වා දෙන තැනට යනකම් යන්න පුළුවන්කම තිබුණා. හැබැයි අනුත්පාදයේ කියන එක අසංකතයේ කියන එක මේ එකම ස්කන්ධයකටවත් අයිති ධර්මයක් උනේ නැහැ. මොකද ඒක නොහට ගන්න බව. ස්පර්ශ ආයතන බව නැවත නොහට ගන්න බව ස්පර්ශ ආයතන හය නැවත අනුත්පාදයට යන බව ඇහැ නොහට ගන්න බව රූපේ නොහට ගන්න බව කන නොහට ගන්න බව සද්දේ නොහට ගන්න බවට පත් කරනවා මෙතනදී තේරුම් ගන්නට අවශ්‍ය බොහොම සියුම්ම සියුම් කාරණාවක් තියෙනවා ඇහැ නොහට ගන්න බවට පත් කිරීම කන නොහට ගන්න බවට පත් කිරීම කියන එක ඔබ දකින්නට එපා මේ භෞතිකව මේ පැත්තේ ඉඳලා රහතන් වහන්සේ රූප බලන්නේ කොහොමද ඇහැ හටගත්තේ නැත්නම් කියලා දකින්න එපා. ඒක දකින්න එතන තියෙන ඥාන දර්ශනයේ පැත්තෙන් අපි ඒ ඇහැට ඇහැ කියලා කිව්වට රහතන් වහන්සේට ඇහැ වෙනම හම්බ වෙලා නැහැ. රහතන් වහන්සේට ප්‍රත්‍යධර්මතා ටිකක් හටගෙන පස්ස නිරෝධය සාක්ෂාත් කරපු ලක්ෂණය නිසාම. රහතන් වහන්සේට සංකත ධර්මතාවයේ අටගෙන නිරුද්ධ වෙන Nirodhe අවබෝධ වෙලා නිසා තමයි එතන පවතින නිවන ඒ විමුක්තිය අසංකතයි කියන ගණයට යන්නේ. ඒ නිසා මෙතන බොහොම සියුම් ගැඹුරු ධර්ම කාරණාවක් තියෙනවා සංකතය සහ අසංකතය කියන මේ ධාතුන් දෙක පිළිබඳව තේරුම් ගැනීමේදී සංකත ධාතුවේ ස්වභාවය තමයි හැම වෙලාවකදීම හේතු ප්‍රත්‍යයෙන් සකස් කරපු ලක්ෂණය කියන එක අපි මතක් කළා. එතකොට මේ සංකත ලක්ෂණය තුල ඇත්ත නොදන්නකම නිසා තමයි අපි අද විඳින භූමිය හදාගෙන තියෙන දූ දරුවෝ, ගෙවල් දරුවල් ආදී පවත්නා ලෝකයේ තුල අපේ සියලුම ක්‍රියාකාරකම් ටිකේ පැවැත්ම තීරණය වෙලා තියෙන්නේ මෙන්න මේ සංකත ධාතුවේ ඇති සංකත ලක්ෂණේ නොදන්නකම නිසා. කෙනෙක් සංකත ධාතුවේ සංකත ලක්ෂණය අවබෝධ කරගත්තා නම් උපාද වැය සහ තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති කියන මේ ලක්ෂණය පිළිබඳ අවබෝධ කරගත්තා නම් ඔහුට දුරු වෙනවා මේ නිත්‍ය සහ ආත්ම සංඥා දෙක ඔහුට දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. නිත්‍ය සංඥාවත් ආත්ම සංඥාවත් දුරු වෙනකොට ඒ කෙනාට කිසිම විදිහකින් ලෝකේ ඇති බවට ගෙනියන ධර්මතාවයක් යථාර්ථය පිළිබඳ නොදන්නාකම මත ගොඩනගාගත් සම්මෝහත්වයක් මෝහ සහිත බවක් ඔහුට ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට මේ රාග විරාග මට්ටමකට හිතපත් කරගන්නට පුළුවන්කම තියෙනවා මේ සංකතයේ තුල තියෙන යථාර්ථය අවබෝධ කර ගැනීම තුල. ඒ නිසා මෙතන දැන් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි සංකත ධර්මතාවයන්ගේ හටගෙන නිරුද්ධ වෙන ලක්ෂණයක් තියෙනවා. මේ හටගෙන නිරුද්ධ වෙන ලක්ෂණය තමයි ලෝකයේ තියෙන යථා ස්වභාවය සංකතයන්ගේ සංකත ලක්ෂණ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණත් නැතත් ලෝකයේ තුල පවතින යථාර්ථය මේ සංකත ධර්මතාවයන්ගේ හට ගැනීම වැයවීම සහ විපරිණාමය කියන මේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ උපාද සූත්‍රය වැනි සූත්‍ර දේශනාවලදී මේ කාරණාව බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණත් නැතත් මේ ලෝකයේ මේ අනිත්‍ය ධර්මයන් අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා කියන එක සිද්ධ වෙන ධර්මයක්. බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය ධර්මය අවබෝධ කරගෙන ලෝකයට දේශනා කරනවා. මේ ප්‍රත්‍යයන්ගෙන් සම්පන්න බව ප්‍රත්‍ය බිඳිනකොට බිඳී යන ස්වභාවය සංකත ධර්මයන් හටගෙන සංකතය විපරිණාමයට පත් වෙන සංකතය අනිත්‍ය ස්වභාවයට පත් වෙන එක ඒ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගෙන ලෝකයට දේශනා කරනවා. ඒතකොට මේක තමයි ලෝකයේ තියෙන යථාර්ථය, යථා ස්වභාවය. මේ යථා ස්වභාවය, මේ යථාර්ථය නොදකිනකන් කෙනෙක් අනුත්පාද නිවනට පත් වෙනවා කියන එක ගැන කතා කරනවා නම් ඒක අමෝලික බොරුවක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබට අද සංකත ධර්මයන්ගේ ස්වභාවයේ ඉස්සෙල්ලා තේරුම් ගන්නට නම් ඔබට ප්‍රත්‍ය ධර්මතා ගැන වැටහීමක් තියෙන්නට වෙනවා ප්‍රත්‍ය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන මේ ස්කන්ධයන්ගේ උදයව්‍යය කියන මේ දර්ශනය පිළිබඳව ඔබට අවබෝධයක් තියෙන්නට වෙනවා එහෙම නැතුව ඔබ හිතනවා නම් මේ ප්‍රත්‍යයන්ගේ හටගෙන නැති වෙන ලක්ෂණය නොදක මේ ප්‍රත්‍ය නිසා උපදුණු ස්කන්ධ ධර්මයන් අපිට ඕන විදිහට තියෙන්නේ නැණි කියන එක හිතලා විතරක් නිවන් දකින්නට කිසිම දවසක ඔබට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඒ තුල නිවන අවබෝධ කරගන්නට ඔබට සිද්ධ වෙන්නේ ඒ ස්කන්ධ ටික ඇත්ත කරගෙන ඒ ඇත්ත වුණ ස්කන්ධ ටිකේ නොපවැත්ම පිළිබඳව හෝ ඇත්ත වුණ ස්කන්ධ ටික අපිට ඕන විදිහට නොපවතින ලක්ෂණයක් ගැන හුදෙක්ම මඤ්ඤණා මාත්‍රයක් ඇති කරගෙන తాවකාලිකව ඔබට කෙලස් දුරු කර ගැනීමක් සිදු කරන්නට පුළුවන්කම ලැබෙයි. හැබැයි අසංකතය නැතිනම් නිවන සාක්ෂාත් කිරීමට නම් ඒ තුල පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද ඔබේ ඔය දර්ශනය සංකතය තුලම පවතුණු සංකතයටම අයිති දෙයක් බවට පත් වෙන නිසා. ඒ නිසා ඔබට අවශ්‍ය වෙනවා ඥානයක් ඔබට අවශ්‍ය වෙනවා දැක්මක් කුමකටද සංකත ලක්ෂණයන් පිළිබඳව දැකලා ප්‍රත්‍යයෙන් සරස් වීමත් ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට සිද්ධ වෙන Nirodhayat අවබෝධ කරගෙන ඉස්සෙල්ලාම ඔබට අද ඉන්න මානසික මට්ටමින් හිත ගලව ගන්න සිද්ධ වෙනවා. මේ ප්‍රත්‍ය සමவாய පිළිබඳව ඒ ටිකම තමයි අපි ආහාර පරයය කතා කරනකොට කතා කළේ. මේ සියලු සත්‍යෝ ප්‍රත්‍යයෙන් යටත් කියන මේ කාරණාව අවබෝධ වෙනකොට ඔබට මේ ලෝකෙ තුල සංකත ධර්මයන්ගේ ඇති ලක්ෂණය පිළිබඳව ඔබට අවබෝධයකට යන්නට අවශ්‍යයි. එතකොට අන්න ඒ ගොඩනගෙන අවබෝධය තුළ ඔබට මේ ලෝකේ ඇති බවට හම්බ වෙන්නේ නැහැ ආත්ම බවට හම්බ වෙන්නේ නැති මානසික මට්ටමක් ඇති වෙනවා. ඒ කියන්නේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ලෝකේ ඇත්ත කරගෙන ගෙවෙන මානසික මට්ටම ඔබ කෙරෙන් දුරු වෙන්නට ඕනේ මේ දර්ශනයත් එක්ක. ඔබ වෙනදා ආත්ම පුද්ගල සංඥාවන් ගොඩනගාගෙන වෙනදා සතුටු වුණා නම් වෙනදා ඇලුන ගැටුන අරමුණු වල දැන් ඇලෙන්නේ ගැටෙන්නේ නැති උපේක්ෂාසහගත මානසික මට්ටමක් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගොඩනගෙන්නට අවශ්‍යයි මේ දර්ශනය තුළ හිත ශක්තිමත් වෙනවා මේ දර්ශනය වැඩෙනවා එහෙම නැත්නම් ඔබට සිද්ධ වෙන්නේ මේ කාරණා ටික දැනගත්ත තව එක පුද්ගලයෙක් බිහිවීම. ඒක කිසිම වැදගත්කමක් නැත්තේ නැහැ. මොකද ධර්මයේ දැනගත්ත තවත් එක පුද්ගලයෙක් ගොඩනගෙනකොට ඔහුට ඒ පුද්ගල බවට ගොඩක් වෙලාවට රිදෙනවා ලෝකේ දේවල් වලට. ඒ රිදෙනකොට රිදෙන්නේ ධර්මයේ දැනගත්ත තව එක පුද්ගලයෙකුට. එතකොට ඔහු විසින් මම උසස් මම මෙච්චර දන්න කෙනෙක් අනිත් අය නොදන්න අයයි ආදී මානෙටපත් වීම නිසා එකිනෙකාට නිග්‍රහ කිරීම සමහර විට ඔහු විසින්ම මේ ධර්මයේ විනාශ කිරීමට පත් වෙන තැනකට පවා පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ධර්මයේ දන්න කෙනෙක් බවට නෙමෙයි අපි පත්විය යුත්තේ මේ ධර්මය අවබෝධ කරගෙන අවබෝධ කරගත්ත ධර්මයේ තුල ආශ්‍රවයක් ඡේ වෙන ප්‍රතිපදාවකට මනස අරගෙන යන්නට ඕනේ. එතකොට වෙනද තිබුණ ඔබේ මනස ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙන බව ඔබටම දැනෙන්නට අවශ්‍ය වෙනවා. ඇයි මේ සංකත ලක්ෂණය පිළිබඳව තේරෙනකොට ඔබ ඉන්න මට්ටමේ ඉඳලම මේ සංකත ධර්මයේ පිළිබඳව කතා කළේ. ලෝකෙ තුල තියෙන සංකතයක්, ඒ සංකත ලක්ෂණය ලෝකයා දකින ක්ෂේත්‍රයේ තුල තියෙනවා. ඒ ක්ෂේත්‍රයේ තුල ඇති සංකත ලක්ෂණය දැනගන්නකොට ඔහුට කලකිරීම පිණිස ඒක පවතින්න පුළුවන්කම තියෙනවා මේ මිනිස්සු මැරමින් ඉපදෙමින් යන මේ ගමන දිහා දකිනකොට ලෙඩ වෙන විපරිණාමයටපත් වෙන අය දකිනකොට ඔහුට ඒකම ප්‍රමාණවත් වෙනවා මේ ආදීනවේ ප්‍රකට කරගන්නට ලෝකේ ආදීනව බව හොඳට තේරුම් ගන්නට ඒක හොඳ කාරණාවක් බවට පත් වෙනවා. ඒ වගේම එතනින් එහාට ගියපු කෙනෙකුට ඒ මට්ටමිනුත් හිත ගලව ගන්න පුළුවන් නිස්සරණයේ පැත්තට යනකොට ඒ නිස්සරණය තුල සාක්ෂාත් කරන්නටත් ඔහුට පුළුවන්කම තියෙනවා මේ සංකත ලක්ෂණය. එතකොට නිස්සරණ ප්‍රතිපදාව තුළ ඔහු සංකත ලක්ෂණ විදිහට අවබෝධ කරගන්නේ ඉපදුණු මනුස්සයා ලෙඩ වෙලා මැරිලා වයසට ගිහිල්ලා මැරිලා යන කාරණාව නෙමෙයි ඔහුට පේනවා ස්කන්ධ ධර්මතාවයන්ගේ හට ගැනීම පැවැත්ම සහ වැයවීම කියන මේ කාරණාව පේනවා. එතකොට රූපය හටගත්ත බව මොකද්ද? රූපේ පැවැත්ම උනේ මොන අවස්ථාවකටද? රූපේ බිඳිලා ගියේ මොන අවස්ථාවකද කියන එක පේනවා. මේ වරදවා ගන්න එපා. මේ කියන්නේ රූප කලාපය බිඳි බිඳි බිඳි බිඳි යනවා කියන එක දිහා ඔබේ දැසින් රූප කලාප දිහා බැලීමට උත්සාහවත් වීමක් පිළිබඳව කතා කිරීම නෙමෙයි මෙතනින් අදහස් කරන්නේ. මේ රූපයේ පැවැත්ම ඒ තරම් පරිත්‍ත ශිෂ්ට ධර්මයක්, කෙටි ධර්මයක්, හටගෙන නිරුද්ධ වුණ ධර්මයක්, පෙර නොතිබීම හටගත්ත, ඉතුරු නැතුව නිරුද්ධ වුණ ධර්මයක් කියලා ඔබට දැන් මේ ලක්ෂණ පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් වෙන්නට ඕනේ. එතකොට ඔබට අර රූපකාරණේ කතා කරපු දැනුම මේකට බොහොම උපනිශ්‍රේ වෙනවා, බොහොම හේතු වෙනවා. උපදුණු ධර්මයක් කියලා දකිනකොට ඒක නෑ කියන්නට බෑ. එතකොට ඒක උපාදෝ පඤ්ඤායති. ඒ වගේම මේක ඉපදුණු කල්හි පෙනෙන ධර්මයක්. ඒ වගේම මේකේ පැවැත්මක් තියෙනවා ප්‍රභව පරියාපන්නෝ මේ මොහොතේදී ආත්ම භාවයේ අනුගියපු ධර්මයක්. ඒකට මේ තුළ පැවැත්මක් පේනවා. ඒ වගේම අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති ඉතුරු නැතුවම නැති වෙලා යන ධර්මයක් බවට පත් වෙනවා. එතකොට මේ සිටියහුගේ වෙනස් බවක් නැතිවීම කියන කාරණාවත් ඔබට දකින්න පුළුවන්කම තියෙනවා මේක විපරිණාමයකට පත් වෙලා තව ඵලයක් උපද්දවන ලක්ෂණය මේ ටික වැය වෙලා අපි ဒုတိ ය ද්වය සූත්‍රය අනුව ගත්තොත් මේ ඇහැ රූප දෙක වැය වෙලා චක්කු විඥානයේ ඉපදෙවුවා නිකම් ඇහැ රූප දෙක වැය වෙලා නෙමෙයි මෙතනදි මේ නිසා ගොඩනැගුණු ස්පර්ශය වේදනා සංඥා ටික නිසා මේ චක්කු විඥානය ගොඩනැගුවා එතකොට මේ එකින් එකට ධර්මයන්ගේ විපරිණාමාර්ථයක් ඔබට ලැබුණා දැන් මේ එක්ෂණික වශයෙන් ඔබට ලැබෙනවා හට ගැනීමක් ඒ වගේම ස්ථිතියක් ඒ වගේම මේ පැවතුණු ධර්මයන්ගේ විපරිණාමය ඒ වගේම ඒ ධර්මයන් Tamanගේ ඵලය උපදවලා ඉතුරු නැතුව බිඳී යන ලක්ෂණයත් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට ගොඩනගාගත් දර්ශනයක් තුළ ඔබට පූර්ණ අනුත්පාද ලක්ෂණය පිළිබඳව යථාබෝධයක් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔබට අර ආශ්‍රව සහිත කෙලෙක් සහිත මට්ටමක ඉඳලා ඔබ ලැබපු ආදීනවේ දැකීම නෙමෙයි මේ. ඔබ මේ කාමයන්ගේ නිස්සරණය පැත්තට තේරුම් ගැනීම. එතකොට ඒ ටික සම්පූර්ණම ඔබට සංකතයේ තුල ඇති සංකත ලක්ෂණ පිළිබඳව අවබෝධ කර ගැනීම. එතකොට ඒ තුල ගොඩනගෙන ඔබට අසංකතයට හිත තබල සංකතයෙන් මිදෙන්න පුළුවන්. මොකද අසංකත ධර්මතාවයේ ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා අනුත්පාදයට යනවා ආශ්‍රව අනුත්පාදයට යනවා කෙලෙස්. එතකොට මේ ටිකේ නිරෝධ සංඥාවෙන් වාසය කරන ඔබට නිර්වාණය නැතිනම් විමුක්තිය කියන දේ සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඔබට යථාර්ථ අවබෝධය කරන්නට පුළුවන් බොහෝ දහම් පරයයන් තමන්ගේ ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ කරගන්නට ඉන්න තැන ඉඳලා ඉදිරියට වඩාගෙන යන්නට පුළුවන් බොහොම වටිනා ධහමක් දර්ශනයක් මේ තුළ ගොඩනගෙනවා කවුරුත් ඒ සඳහා තමන්ගේ ජීවිතේ බොහොම උපකාර කරගන්නවා නම් උපනිශ්‍රේ කරගන්නවා නම් බොහොම වටිනවා මේ ධර්ම කාරණාවන් අද දවසේදී කල්පනා කරගන්න බොහොම ශ්‍රද්ධාවෙන් කවුරුත් සද්ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත් සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් සීල කුසලයන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩෝල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මං කඩෝල් නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ස්ථාන දිග්ග්‍රහිත ඉෂ්ඨකාරක ආදී යම් දේවගණ සමූහයක් වේනම් සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා තමන් නමින් මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට ඒ වෛද්‍ය විලා දෙඩියවල වස්කඩුව LADRA ජයසුන්දර මහත්මයා බලාපොරොත්තු වෙනවා DB ජයකොඩි වෙද මහතාට පුණ්‍ය ආනුමෝදනා කරන්නට ඒ මිය පරලෝකීය DB ජයකොඩි වෙද මහත්මයා ප්‍රදාන කරගත්ත ඒ සියලුම ඥාතීන් මේ වෙලාවේදී සිහිපත් කරගන්න මිය පරලෝකීය මෙලොව වශයෙන් හෝ සාංශාරික වශයෙන් මේ ගිහිල්ලා ඉන්න සියලුම ඥාතීන්ට මේ සිද්ධ කරගත්ත මහා උත්තරීතර කුසල ධර්මය ධර්ම දානයක් සිද්ධ කරලා මුළු ලෝකයටම ශාන්තියක් උදා කරන්නට පුළුවන් ඒ උතුම් කුසලය සිද්ධ කරගත්ත වෙලාවේ ඒ සියලුම ඥාතීන්ට මේ පින් අපි අනුමෝදන් කරමු ඥාතීන් දුකක සිටිනන් දුකෙන් අත මිදෙත්වා සැපක සිටිනන් ඒ සැප තවත් වඩා වර්ධනය කරගනිත්වා ඒ ඥාතීන්ටත් මේ පින් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී මේ කුසලය સિદ્ધ කරන ඒ වෛද්‍ය විලා දෙදියවල වස්කඩුව LADRA ජයසුන්දර මහත්මයා ප්‍රධාන කරගත්ත සුජීවත්ව සිටින ඒ සියලුම ඥාතීන්ටත් ඒ පවුලේ සියලුම දෙනාටත් මේ සියලු කුසලය නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණිසම හේතු වේවා හැම දිනාටම කායික මානසික සුවතාවයේ සැලසී ධාර්මික සංකල්පනාවන් දිනු කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න හැම දිනාටම තෙරුවන් සරණයි